හොඳයි. ඊළඟට ආනන්ද මහින්කන්ද මහත්මයා. තමන් තරුවන් සරණයි මේ ඇත්තට මට මේ මේකේ දේශනාවේ මුල් මේ අන්තිමට තමයි මම සහභාගී වුනේ. වංශාමට මේක දේශනා කරලා දන්නේ නැහැ. ඇත්තම සරණත් දැන් මේ වර්තමානයේ අපි මේ කාලාම සූත්‍ර ගැන කියනකොට බොහෝ දෙනෙක් අර විශ්වාස කරන්න එපයි කියන දණින් මේක නවතිනවා. නමුත් අර විශ්වාස කරන්න ඕන ක්‍රමයකට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මේක ලෝභ දෝෂ මෝහ වශයෙන් අලෝක අද්වය සමෝ වශයෙන් දැකලා හොඳ නරක තොරගන්න කියන එක කවුරුවත් තුන්ක් වෙලාට සමාජයේ කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ අර කාලාම සූත්‍රේ භාගයේ තමයි කියවෙන්නේ සානද. එහෙම කතාවක් වෙනවනේ දැක්ක සමාජයේ දැන් මේ මේ දවස්වල. අපි දැන් මුලින්ම කතා කළේ ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ කොටස් තුනක් දේශනා කරලා තියෙනවා. එකක් තමයි මිනුම් දණ්ඩක් හැටියට සත්‍ය අසත්‍ය තීරණය කිරීමේදී නිම්මක් හැටියට ප්‍රමාණවත් නොවන කාරණා 10ක් මුලින්ම ගන්න. ඊළඟට ප්‍රාමාණික හැටියට අපි සත්‍ය අසත්‍ය තීරණය කිරීමේදී කුමක්ද පාවිච්චි කළ යුත්තේ කියලා මෙනුම් දඬු දෙකක් දේශනා කරනවා. ඒ පළවෙනි එක තමයි සාන්දෘෂ්ටික ක්‍රමය, දෙවෙනි එක තමයි අපන්නක ක්‍රමය. එතකොට මේ සාන්දෘෂ්ටික ක්‍රමය තමයි අර ලෝභ ද්වේෂ මෝහ පිළිබඳව Taman තුලින් අත්දකින්න කාරණා පෙන්වන්නේ. දැන් අපි අද එතනට එනකන් කතා කළා. මේ මුළු බැහැර කළ යුතු කාරණා ටිකයි ඒ සාන්දෘෂ්ටික ක්‍රමය. අපි ඊළඟ සතියට කතා කරන්න තිබ්බේ අර අපන්නක ක්‍රමය. ඉතින් දැන් ගාක් වෙලාවට සමාජය තුළ ඔය මුල් කරුණු 10 සාකච්ඡා කරලා ඒව පාවිච්චි කරන්නෙම එක්කෝ පලිහක් හැටියට නැත්නම් අවියක් හැටියට. ඒ කියන්නේ අනිත් අයගේ මතවාද ඛණ්ඩනය කරන්න හෙලාතලා දක්වන්න කාලාම සූත්‍රය පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මං කියන දේ හරි කියලා පෙන්වන්නට කාලාම සූත්‍රය පාවිච්චි කරනවා. නමුත් මේක කැඩපතක් හැටියට විවිධ දකින්නට පාවිච්චි කරන අය සමාජයේ ගොඩක් අඩුයි. ඉතින් එහෙම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අර නිවැරදි නිගමන වලට එළඹීමේ සාන්දෘෂ්ටික ක්‍රමය සහ අපන්නක ක්‍රමය හරියට තේරුම් ගත්තොත් විතරයි ඉතින් සමහරුන්ට ඇත්තටම ඒ ගැන වැටහීමක් නැතිකම නිසා ඒ බඳු ගැටලු වලට මැදිහත් වෙනවා. ඒ කියන්නේ දැන් සම්පූර්ණ සූත්‍රය හොඳට කියවලා නැහැ. ඒ පිළිබඳ දේශනාවලදී සම්පූර්ණයෙන් අහලා නැහැ. ඒ වගේ නිසා අනවබෝධය නිසා වැරදි විදිහට අර්ථකථනය කරන අයත් ඉන්නවා. සමහර වැඩි දෙනෙක් ඉන්නවා ඒක අවිහක් හැටියට, පලිහක් හැටියට තමන් ආවරණය වෙන්න සහ අනිත් අයට පීඩා කරන්න පාවිච්චි කරන අය සමාජයේ බහුල වෙනවා. එහෙමයි සනත්තරුන් සරණයි.